ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ආයුබෝවන් ප්‍රිය හිතවතුනි රසවතුනි අපි ඉරිදා සංග්‍රහය මෙසේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නයි සූදානම් වන්නේ සංගීතමය මනසේ විවිධ අංශ තිබෙනවා මේ ගැන බොහෝ පොතපත පරිේශන කෙරී තිබෙනවා ලියවි තිබෙනවා සංගීත වේදය කියලා මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් යන මැයින් මහාචාර්ය පීඩී රංජිත් ප්‍රනාන්දු පුංචි පොතක් ඒත් ගැඹුරු පොතක් ලියලා තිබුණා මියුසිකොලොජි ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ සඳහන් උපුටා දැක්වීමක් ඔබ වෙනුවෙන් කරන්නයි සූදානම සංගීතමය මනස අංශ කිහිපයක එකතුවක් සංගීතමය චිත්ත රූප මියුසිකල් ඉමේජරි සංගීතමය පරිකල්පනය මියුසිකල් ඉමේජිනේෂන් සංගීතමය ස්මෘතිය මියුසිකල් මෙමරි සංගීතමය බුද්ධිය musical intelligence සංගීතමය වේදිත musical feelings ඒ වගේම සංගීත කරණය musical performance මේවා තමයි එම අංග සංගීතමය මනසෙහි සාර්ථකත්වය සඳහා මේ අංශ සියල්ලම එකමුතුව ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා එවිට ශරීරයටත් මනසටත් සහනයක් සතුටක් වින්දනයක් ලැබෙනවා නිර්නුමානයි රෝහණ වීරසිංහ මේ සංගීතවේදියා සුනිල් ඉදිරිසිංහ ගායන ශිල්පියාට තනුව නිර්මාණය කළ ගීයක් අපේ ඔබේ හිත සුව පිණිස ඔබේ පහන් සංවේගය පිණිස හිත නිවන්නට සමත් වේයයි කියලා විශ්වාස කරන ගීතයක් මුලින්ම තෝරගත්තා. මේ සුනිල් එදිරිසිංහ I'm not trust සිරු බල විහරිනා රැකගෙන පර පුර පුරුමේ නම් නිසි මග ඇතත් වල් මත් මෙන කෙමුතුන් මිත්තන් කළා මහා පින්කම් ශාන්තාකාරං බුජගණනං පద్මනාභං සුරේෂං කියන විෂ්ණු දෙවියන්ට කියපු ශ්ලෝකය අන්තර්ජාලයේ තිබෙනවා මේවා. අහන විට මේවා සුවයක් දැනෙනවා. හිත නිවෙනවා කය පහන් වෙනවා 问。 ආරියරත්න මහාචාර්යතුමා ගීතයක් ලිව්වා විශාරද නන්දා මාලනියට. එම ගීතය ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත වේදියා විසින් තනුවෙන් අලංකාර කළා. බොහොම හොඳට ගායනා කරලා තිබෙනවා. ප්‍රේම ගීතයක්. නමුත් එක්තරා අවස්ථාවක මහාචාර්යවරයා රූපවාහිනී සාකච්ඡාවකදී පවසලා තිබෙන කාරණයක් නිසා සමහර ශ්‍රාවකයන් වැරදි අවබෝධයක් ලබා ගත්තා. විෂ්ණු දෙවියන්ගෙත් ලියපු ගීතයක්ද කියලා මේ විෂ්ණු දෙවියන් ගැන කියවෙන තැන විශ්වාකාරම් මුළු ලෝකයේම පැතිරිලා ගගන සාදෘශ්‍යම් අහස වගේ නිල් පාට තමයි විෂ්ණු දෙවියන්ගේ පාට හැටියට විශ්වාස කරන්නේ. ඉතින් ඒ කාරණා සිහිපත් කරගෙන අපි මේ අපූර්ව ගීතයට පිවිසෙමු. Thank you. මේ විශ්වයේ මා දකි දෙවි සංගීත ශ්‍රවණය භෞතික චිත්තවේගීය බුද්ධිමය හෝ ආධ්‍යාත්මික වශයෙන් සහනය ලබා දීමට එම අංශ පණ ගැන්වීම සඳහා උපයෝගී කරගන්නට පුළුවන් මේවා සංගීත ශ්‍රවණයෙන් එලිදරව් කරන ප්‍රතිචාර රෝගීන්ට නම් ඉහිල් වීම රිලැක්සින් කියමේ කියලා කියනවා ඉංග්‍රීසියෙන් ඉහිල් වෙනවා කියලා රිලැක්ස් වෙනවා කියලා ඒ සඳහා සංගීත ශ්‍රවණයෙන් අත්වන්නේ මහත් පිටිවහලක් වේදනාව පාලනය කිරීමට සහ ශරීර ක්‍රියාකාරීත්ව කළමනාකරණයට හදවත් ස්පන්දනයේ වේගය හුස්ම ගැනීමේ රටාව පාලනය කිරීමට සංගීත ශ්‍රවණය යහපත් ආකාරයෙන් බලපානවා කියලා ඔප්පු කරලා තියෙනවා. රෝගීන් විෂයෙහි පිමිදීමත් ප්‍රබෝධයක් නව බලාපොරොත්තුවක් ආත්ම විශ්වාසයක් ඇති කිරීමටද සංගීත ශ්‍රවණය හේතුකාරක වන බවයි එයින් අදහස් කරන්නේ. සරත් ජයසිංහ ඔහු දැන් ලංකාවේ නොවේ ජීවත් වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තේ. ඔහු ඊටාම වෙහෙස මහන්සි වෙලා ජීවිතය ගොඩනගාගත් පුද්ගලයෙක්. දෙමටපුර ශාන්ත මැතිව්ස් විද්‍යාලයේ ඉගෙන ගත්තේ මහාචාර්ය සනත්නන්ද සිරිගේ එක පන්තියේ යාළුවෙක්. ඔහුට ගීත ගයන්නත් පුළුවන්. ඔහු භජන් ගීත ගානවා, ශාස්ත්‍රීය තබ්ලා වාදනය කරනවා, බොහෝ දේවල් වලට හැකියාව තියෙන ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් හැටියට ගුවන්විදුලියෙන් ගීත ගැයුවා. පළවෙනි ගීතය ලූෂන් බුලත් සිංහල ගීපද රචනා කළා. විශාරද මහාචාර්ය සමත් නන්දසිරි එම ගීතයට මෙසේ තනුවක් නිර්මාණය කළා මේ සරත් ජයසිංහ Thank you. පියවර පේමයේ සඳෑ අඳුරේ ඇංගිලා ප්‍රථම පියවර අටම පියවර සිරි පොදක් නැගී නැත සිඹින්දී මලක පෙති ඉහිරි වැටේ ප්‍රථම පියවර වේමයේ නන්ද අඳුරේ සංගිලා පාලු යනම අප දිහා බලා හිඳිනා වෙලාවේ ප්‍රථම පියවර පල්ලා සීනු හඬවා උල් කරයයි සිත මගේ ප්‍රථම පියවර ප්‍රේමයේ සඳඳුරේ තැන්දිලා ආලෝයනම කප්පතිහා පලා සිඳිනා වෙලාවේ ප්‍රථම පියවර මං කුඩා කාලේ රත්තරන් පිටියේ සසුන සෙනසුනට ගියා. අපේ ජීවිත හුඟක් වෙනස් කරන්නට එහි වැඩ සිටි උත්තම සාදු සමත් වුණා. උත්තම සාදු ගැන බුද්දිසම් ට්‍රාන්ස්ෆෝම්ඩ් කියන පොතේ මහාචාර්ය ගණනාත ඔබේසේ කරත් රිචඩ් ගොම්රිච් මේ මහාචාර්යවරුන් දෙපළම ලියලා තියෙන ලිපියක්. ඊයේ පෙරේදා පත්තරවලත් ලිපි පළ වුණා. උන්වහන්සේ කොයිතරම් සේවයක් නිහඬව කළාද කියලා. භාවනානෝ යෝගීව සිටි යෝගීවරේ භික්ෂුවක්. උන්වහන්සේව සිහිපත් වන විට මතක් වන හොඳ ළමයා සංවිධානයේ මමත් ක්‍රියා කළා පුංචි කාලේ. හරි මග කියන සංගරාවක් අපි කළා. ඉතින් මේ සියලු අත්දැකීම් එක්ක රෝහණ මැද්දගේ කලාකරුවා ආරණ්‍යයක විසින්න භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන ගැයූ ගීතයක් සිහිපත් වුණා. අපි නැවතත් ඒ ගීතය අහමු. මීට පෙරත් අපි ඉරිදා සංග්‍රහයෙන් එම ගීතය රස විඳ තිබෙනවා. මෙයයි එම ගීතය. අපේ පිනටම පහළ වුණාසේ සිල්වත් වූ ඒ පොඩි හාමුදුරුවෝ කළේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්ද. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක. thank you